එමය අපේ හඳුරන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අපේ හඳුරන්නේ ඔබ වහන්සේ අර ගල්ගුහාවේ භාවනා කරනකොට ඔබ වහන්සේට අර මේ ඒ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ ඒකට ඔබ වහන්සේට මක්කර විසඳුමක් මේ කියන්නේ තේ පෙනුණද මොකද්ද ඔබේ හඳුරන්නේ ඊට පස්සේ ඔබ වහන්සේ උත්සාහ කරේ එතනින් එහාට එතනින් එහාට ඉතින් නැගිටලා නිකන් හිටියා මොකද <laughs> ඒකේ ඔබ වහන්සේ දැන් බලනකොට මොකක් හරි කරන්න මෙහෙම කරන්න තිබ්බා වගේ එකක් හිතනවද අවබෝධයත් එක්ක එහෙමයි දැන් බැලුවා වුණත් මට හිතෙන්නේ ඒ වෙලාවේ ගත්තු තීරණේ ඇරෙන්න ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ මොකද දැන් ඒ වෙලාවේ ඔක්කොම අවුල් වෙලා ඉවරයි දැන් මුලින්ම අතන ලෝභය ඇති වෙලා සක්කාය දිට්ඨිය ඇති වෙලා ඒවා මට නොපෙනුණා උනාට අතුලෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි ඒක විනාඩි 5ක් 10ක් ඇතුළත ඔක්කොම කන පිට ගියේ ඉතින් එහෙම කන පිට ගියාම මම තවත් බලහත්කාරයෙන් මේ ටික හිර කරගෙන ඉඳ ගියා නම් ඊට පස්සේ වෙන්නේ මගේ ඇතුළතින් භාවනාව කියන එක ප්‍රතික්ෂේප දැන් අපි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන තීන මිද්දය තියෙන වෙලාවට අපි තීන මිද්දය දුරු කරන්නට වෑයම් කරන්න ඕන. ඒ අවස්ථාව විදර්ශනාවට භාජනය කළ යුතු අවස්ථාවක්. හැබැයි එහෙම තීන මිද්දේ පිළිබඳ විදර්ශනාවකට යන්නේ නැතුව අපි විදර්ශනාව මේ තීන මිද්දේ යට කරගෙන අමාරුවෙන් හරි මං හැමදාම මේ වෙලාවට භාවනා කරනවා මං හැමදාම මේක කරන වෙලාව මේක අතාරින්න හොඳ නැහැ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ මේ කෙටි කාලය ජීවත් වෙන්න තියෙන්නේ කොහොම හරි මේ වෙලාව මේක කරන්න ඕන කියලා. ඉතින් අපි අර වෙන වෙන සම්මුති ගොඩාක් මේකට දාගෙන වැඩ කරලා මහන්සි වෙලා ඇවිල්ලා කිරා වැටි වැටි හරි මේක කරන්න උත්සාහ කරනවා. දැන් ඒකෙන් වෙන අර්බුදයක් ඇති වෙනවා. භාවනාව කියනකොටම තීන මිද්දේ මතුවෙන්න පටන් ගන්නවා. මේවා ඒකාබද්ධ වෙනවා. එතකොට දැන් අර මං කිව්වේ එකයි පැවිද්දත් එක්කලා හැප්පුණෙන් පස්සේ දුර්ගුණය කියන කතාව වෙනම එකක්. ඊට පස්සේ අර චීවර සංඥාවත් එක්කලා ඊට පස්සේ හැප්පෙන්න ගන්නවා. ඒ වගේ අපේ මනසේ යම්කිසි කටයුත්තක් කරනකොට ඒකත් එක්ක යමක් ඒකාබද්ධ වුණොත් ඊට පස්සේ ඒ සංඥාව තුලින් අරකමත් වෙනවා. දැන් දැන් ඕක මට හොඳටම අත්දැකපු අවස්ථාවක් තමයි ඔය මේ යුද්ධේ නිමා කිරීම සඳහා යම් චිත්තඅදිෂ්ඨානයක් ඇති කරන්න අපේ සජ්ජන සංවිධාන සභාපතිතුමා අධිකාරම්‍යතුමා පාගමන් පහක් සංවිධානය කරා. එතකොට ඒකේ පළවෙනි පාගමන අනුරාධපුරයට හොරණ ඉඳලා. එතකොට තුන් සිවුරක් සකස් කරගෙන අපි ඒක හිස තියාගෙන මේ නෙමෙයි පළවෙනි පාගමන මහියංගන කතරගමට දෙවෙනි පාගමන මහියංගනට තුන්වෙනි එක තමයි අනුරාධපුරට. තුන්වෙනි පාගමනට තමයි මට ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. අනිත් ඒවා පින්කමට සම්බන්ධ වුණාට මමත් තුන්වෙනි පාගමනට සම්බන්ධ වුණා. ඉතින් දැන් පළවෙනි දවසේ අපි කිලෝමීටර් 50ක් ගියා. එතකොට අන්තිමට අර සෙරප්පුවලට කකුල් දියපට්ට ඇවිල්ලා ඒවා තුවාල වෙලා ඒවට ප්ලාස්ටර් ගහලා ඒවා උඩ ආය වෙදුවා දැන් තනි කරම අන්තිම අන්තිම ටික යනකොට නිකන් තුවාල උඩ අඩිය තියන්නේ දැන්. ඉතින් දැන් මට නැවත නැවත හිතෙනවා දැන් යන්න බෑ මෙතනින් එහාට දැන් නම් ත්‍රිවිලර් එකක්වත් නවත්තගෙන ගොඩ වෙලා යන්න ඕන කියලා හිතෙනවා. ඒ හිතනකොට මට එකවරම සිහිපත් වෙනවා අපි යන්නේ මොකටද? රටට සාසනයට පැමිණෙන මේ බරපතල උවදුර වළක්වන්න. ඉතින් එතකොට මම එහෙම අධෛර්යමත් වුණොත් එහෙම මේ පාගමන යන ඔක්කොම අධෛර්යමත් වෙනවා. ඒ නිසා ඒක මහා අපරාධයක්. ඒක කරන්න හොඳ නෑ කියලා මම අර අදහස යට කරා. ඉතින් යට කළා වුණාට දැන් මගේ පීඩාව මතුවෙනවා. එතකොට අපි දැන් එදා පාගමන නික්මෙන්න ලෑස්ති වෙන වෙලාවේ මේ පොඩි රැස්වීමක් තිබුණා සජ්ජනයේ. ඒ වෙලාවේ සජ්ජන ගීතය වාදනය කළා. ඒක අධිකරණ මහත්තයා මේ හොඳ ලස්සන පදවැලක් එක්කලා හදලා තියෙනවා. දැන් ඒ අර ගීතය මම වාර කීපයක් ඒක අහලා තියෙන නිසා මට ඒකේ අර පද මතකයි. ඉතින් ඒකේ සමබව පතුරා විමසිලිමත් වී ඔය වගේ හොඳ වචන ටිකක් තියෙනවා. ඉතින් මම දැන් අර පීඩාව වළක්ව ගන්න මම මොකද්ද කළේ? අර වචන වල අර්ථය නැවත නැවත කල්පනා කර කර හිත හිත එතකොට මට අර පීඩාව දැනෙන්නේ නැහැ. එතකොට වගේ අවධානය වෙන පැත්තකට. ඒ නිසා උපාය මාර්ගයක් හැටියට මම එහෙම කර කර ගියා. ඊට පස්සේ ඉතින් පාගමන ගිහිල්ලා ඉතින් කොහොම හරි මං වාහනවල ගොඩ වුණේ මං පයින්ම ගිහිල්ලා සත්‍යක්‍රියාවත් කරලා ඒ කටයුතු කරලා ඇවිල්ලා මාස කිහිපයකට පස්සේ දවසක් මොකක් හරි සිද්ධියකදී අර සජ්ජන ගීතය වාදනය කළා කවුරු හරි. දැන් අර අර පද ටික ඇහෙනකොට මට මොකක්ද නිකන් ඇඟේ අමුතු අමාරුවක් දැනෙන්න ඇඟට සහ සිතට ලොකු අපහසුාවක් දැනෙන්න ඒක ඇත්තටම ඇඟට වැඩිය හිතටයි දැනෙන්නේ. නිකන් අමුතු වේදනාකාරී මානසික තත්ත්වයක් මට මට හිතා ගන්න බෑ දැන් මේ මේ ඒ සජ්ජනේකේ ගීතය ඇහෙනකොට ඇයි මට වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මට මතක් වුනේ මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අර වේදනාකාරී අත්දැකීම ලැබෙන අවස්ථාවේ ඒක මඟ හරවා ගන්නට මම මේ ගීතේ පද ටික සිහි කළා. අන්තිමට ඒ පද ටික ඇහෙනකොට එදා ඇතිවෙච්ච වේදනාව අරමුණ වෙනවා. ඒක තමයි අර අපි දේවල් උපාදාන කරගත්තාම ඒවා ස්වභාවය. එතකොට දැන් ඕකම අපට වෙනවා සමහර ආග්‍රහණයන් දැනෙනකොට අපට වෙනම පරිසරයක් නැවෙනවා. ඒ කියන්නේ ඒ ආග්‍රහණය පළවෙනි වතාවට මට දැනිච්ච තැන ඒ පරිසරයේ මනෝභාවය ඔක්කොම මතුවෙන්න යම් රසයක් දැනෙනකොට ඊළඟට යම් ස්පර්ශයක් දැනෙනකොට එතකොට යම් ගීත ඛණ්ඩයක් ඇහෙනකොට එතකොට මේ වගේ මේ මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්න දේවල් එක්කලා අවස්ථා සම්බන්ධයක් ගොඩනගෙන. එතකොට මේ අවස්ථා සම්බන්ධයත් එක්කලා ඒක යන්තනක මතුවෙනකොට අරකත් ඒකත් එක්කලා ඒකාබද්ධ වෙලා මතුවෙන්නට පටන් ගන්නවා. අන්න එහෙම අපි නොදැනුවත්වම අර දුර්වලකම් පවත්වගෙන අමාරුවෙන් හරි මම මේක කරන්න ඕන කියලා ඒ දුර්වලකම යට කරගෙන පවත්වගෙන යන්න ගියොත් ඊට පස්සේ භාවනාව යනු පීඩාකාරී දෙයක් කියන මේ දෙක එකට ඒකාබද්ධ ඒකාබද්ධ වෙච්ච ගමන් භාවනාව කියලා සිහි වෙනකොටම වේදනාකාරී ප්‍රතික්ෂේප වෙන මනෝභාවයන් තමයි මනසේ ගොඩනගන්නේ. ඉතින් ඒක අපරාධයක්. ඒක හානියක්. ඒ නිසා එහෙම බරපතල පීඩාකාරී තත්වයක් හෝ තීන මිද්දයක් මතුවෙනකොට ඒක මුල් කොටගෙන විදර්ශනා කරන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් ඒක වෙනස් කරන්න. එතකොට තව ආයෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මමම පෙර දවසක අත්දැකීමක් කිව්වා. අපේ ගුරුවරයා අපට කියලා තියෙනවා භාවනා කරනකොට පැයක් අනිවාර්යෙන් ඉන්න ඕන කියලා අර ගුරුවරයා ඉස්සරහා වාඩි වෙලා ඉඳද්දි භාවනා කරන්න ගිහිල්ලා කකුල කැඩෙන්න තරම් කැක්කමල්ලා මං කෑ ගහගෙන දුවන්නත් බෑ මොකක්වත් කරන්න බෑ. අන්තිමට මරුණොත් මැරිද්දෙන් කියලා සියල්ල අතහැරියට පස්සේ අර සියලු වේදනා දුරු වෙලා මනස සංසුන් වෙලා චිත්ත ඒකාග්‍රතාවයේ පිහිටපු අවස්ථාව. ඉතින් මේ බඳු තැනකට අපට එන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. හැබැයි එතනට එන්න කලින් අපි නැවතුණා නම් එහෙම ඒක ලොකු හානියක් හැටියට ජීවිත කාලේ තමන්ගේ මනසට තහවුරු වෙන්න පුළුවන්. දැන් එහෙම දෙයක් මට වෙනත් ආකාරයකින් මගේ මනසේ හැම දෙයක් උපාදාන වෙලා තිබුණා. මොකද දැන් ඒ ගුරුවරයා මට හැමතිස්සෙම මේ කෑ ගහන්නේ ඔබ වහන්සේට වීරයමදි වීරය කරන්න. එහෙම කියලා උන්වහන්සේ මට කිව්වා දැන් මේ භාවනා ස්ථානයේ රෑ 10 වෙනකම් භාවනා කරනවා. ඊට පස්සේ මූණකට හොදගෙන නිදාගන්නේ. ඔකට 10:00 වෙනවා. ඊට පස්සේ පාන්දර 3ට භාවනා වැඩසටහන පටන් ගන්නවා. 3ට පටන් ගන්න අපි ශාලාවට යනවා. 2:00ටවත් අවදි වෙන්න. ඉතින් එතකොට ওই පොඩි කාලේ මට මදි නිින්ද. ඒක මම මදි කියලා හිතපු නිසාද දන්නේ නැහැ කොහොම හරි මට කොච්චර හරි නිදි කිරා වැටෙනවා නිදිමත එනවා ඉතින් උන්වහන්සේ මට කෑ ගහනවා මේ පාසකම්මලත් හොඳට භාවනා කරනවා ඔබ වහන්සේට වීරිය නැහැ කියලා ඊට පස්සේ ඔන්න මේ මට කිව්වා වීරිය වැඩෙන්න මොකද්ද කරන්නේ මේ රාත්‍රී 10ට නිදාගන්න එපා 11 වෙනකම් භාවනා දැන් ඉතින් අර තිබිච්ච ටිකක් නැතුව ගියා. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා මම 3ට ආපහු එන්න ඕන ශාලාව. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා ඊට පස්සේ 2ට නැගිටින්න. 12 වෙනකම් භාවනා කරලා 1ට නැගිටින්න. මෙහෙම මෙහෙම අර නිදා ගන්න කාලේ එන්න එන්න අඩු කරා. ඉතින් දැන් ගුරුවරයා කෙරෙහි ගෞරවයත් එක්කලා කොහොම හරි මහර අනිත් සියලු දෙනා නිදාගෙන ඉන්න අතරේ ඉතින් මහරය අවදි වෙලා ලාභෝපත්තු කරගෙන ළඟ තියාගෙන ඉතින් කිරා වැටි වැටි භාවනා කරනවා. දැන් කොහොමවත් වාඩි වෙලා භාවනා කරන්න බැරි යනවා. ඒ නිසා දැන් මම සක්මන් කරන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට මට සක්මනේ නිින්ද ගිහිල්ලාම ආව ඇදගෙන වැටෙනවා. දැන් මේක වාර ගණනාවක් සිද්ධ වෙනකොට මගේ මනසේ තහවුරු වෙන්න ගත්තා මට භාවනා කරන්න බෑ මට නිදිමත ඒ විතරක් නෙමේ අනිත් ඕනම කෙනෙකුට භාවනාවේදී තීන මිද්දයක් ඇති වුනහම සක්මන් කරනකොට ඒක අඩු වෙනවා මට අලුත් ලෙඩක් පටන් ගත්තා මට නිින්ද යන්නේ පටන් ගන්න සක්මන් කරනවා දැන් මේක ඉතින් කාටවත් කියලා පුදන්න බෑ කියන කියන හැම දෙනාම hina වෙන hina යන වැඩේ මොකද අනිත් අයට නිදිමත එන්නේ ආසෙලා ඉන්නව නැත්නම් ඉඳගෙන මට ඉඳගෙන ඉන්නකොට නිදිමත නැත්නම් සක්මන් කරන්න පටන් ගත්තා තමයි මට නිින්ද යනවා ඉතින් අන්න ඒ වගේ 아무තු අර්බුද මතුවෙන්න පුළුවන් ඒවා හරහා ඒක බලහත්කාරයෙන් දරාගෙන කරයි බල. ඉතින් ඒ ඒ ප්‍රශ්නේ මම निराකරණය කරගත්තේ සෑහෙන අමාරුයි. මොකද කාට කිව්වත් විසඳුමක් නැහැ. ඔක්කොම hina වෙනවා නිසා. ඉතින් අන්තිමට මම භාවනාව අතහැරලා දාලා හිටිය කාලය. ඉතින් ආයෙත් පසුතැවීම එනවා අනේ මට මේක කරගන්න බැහැ. ඊට පස්සේ මට හිතන හැටියට මං පිළියමක් යදුවා. මොකද්ද මට භාවනා කරන්න ඕන කියලා හිතුනහම ඒ කාලෙත් මෙච්චර ධර්ම දේශනා ආදීටත් අපි පිටට යන්නේ නැහැ. භාවනා කරන්න ඕන කියලා හිතුනහම මම මුත්තට පැය 3-4ක් නිදා ගන්නවා දානෙවත්තල. නිදාගෙන ඉවරලා අවදි වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මගේ හිත දන්නවා දැන් මම නිදාගෙනයි අවදි වුනේ. ආයෙ නිදිමතක් එන්න විදිහක් නැහැ. ඉතින් ඒක මං උපායක් හැටියට දැනගෙන කළා නෙමෙයි අර ප්‍රශ්නෙන් මිදෙන්න ඕන නිසා. නමුත් ඇත්තටම ඒක හොඳ උපාය මාර්ගයක් වුණා මගේ මනසේ අර සංඥාව අඩු කරන්න. ඉතින් අදටත් සමහර වෙලාවට ඒ සක්මන් කරනකොට හොඳට සිහිය පිහිටුවා ගත්තේ නැත්නම් සක්මනේදී අදටත් අර නිදිමත සමහර අවස්ථාවල මතුවෙන තැන් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට ඒ වැරදි වැරදි අත්දැකීම් හෝ කර්කශ අධ්‍යය වැරදි කියන්න බෑ. ඉතින් ඒ වෙලාවේ ලබන ඒ කර්කශ අධ්‍යක්ීම් ඒක අපිට විදර්ශනාවෙන් දැකලා ඒකෙන් ගොඩ එන්න පුළුවන් වුණොත් ශ්‍රේෂ්ඨයි. එහෙම බැරි නම් ඒ අවස්ථාව සමත විදිහට මග හරින එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති. ඒ නිසා එදා මගේ මනස වික්ෂිප්ත වෙනකොට මම ඉක්මනට ඉරියව්වෙන් නැගිට්ටා. නැගිටලා මම සාමාන්‍ය විදිහට කටයුතු කළා. ඉතින් මට හරි පසුතැවීමක්, කම්පනයක් ඇති වුණා. මොකද්ද මේ උනේ කියලා වික්ෂිප්තයි. මට හිතාගන්න බෑ. ඉතින් දැන් මේක විග්‍රහ කරගන්න පුළුවන් වුණාට. නමුත් ඉතින් මම අදටත් හිතනවා එදා මම මේ ගත්තු ක්‍රියාමාර්ගය හොඳයි කියලා. මොකද ඒ වෙලාවේ ඒ තිබිච්ච කායික මානසික වාතාවරණයත් එක්කලා මට විදර්ශනාවෙන් මේ ප්‍රශ්නේ දකින්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ. ඉතින් එහෙම වෙලාවකදී වැරදි අත්දැකීමක් ඇබ්බැහි කරගන්නවට වඩා එතනින් නැගිටපු එක හොඳයි කියලා මම අදටත් හිතනවා. එහෙම අපේ හඳුරන්නේ ඔබ වහන්සේගේ මේ යෝගාවචර අත්දැකීම් හරි වැදගත් මොකද අපිට ඒක පොතකින් පතකින් ඉගෙන ගන්න බෑනේ. <laughs> ඒක ඒක ලොකු දෙයක් අපේ හඳුරන්නේ.